ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාදී ඉලිසිතී යම් අවකාශයක් තුල හිත පාත්තාගෙන සිටී. ශබ්දද ඇසේ හිතවිලිද පැමිණි. අවිතක්ක ਵਿਚාර සංඥාද හඳුනාගත හැකියි. එහෙත් නාමයේ කරන්නේ කුමක්දයි පැහැදිලි නැත ඔහි සිටී. මේසි ධර්මතාවය පැහැදිලි කර දෙමින් කර්ණාන් ඉල්ලා සිටීමේ ඇත්තටම මෙතන වෙන්නේ මමයා නැතිවීමයි. මමයාගේ තියෙන ඒ අඬු අඬු කැඩිලා. මමයා පවතින්න නම් රූපය වේදනා සංඥා සංස්කාර තියෙන්න ඕනේ. දැන් මේ රූප වේදනා සංඥා සංස්කාර පිළිබඳ යෝජනා තියෙන එකක්වත් ස්ථිර වෙලා නැහැ. ඒක නිසා මෙතන මේ මධ්‍යස්ථානයේ සංස්ථාපිත වෙලා නැහැ. ඉතින් ඒකේ සංස්ථාපිත වෙලා නැතුවට ඒ ඇති වෙන්න ඕනේ ඡායා තියෙනවා. ඉතින් එතකොට ඒක බැලු බැලමට පේන්නේ මේ තාම කැටි ගහච්චි නැති එකක් වගේ තියෙනවා. ඉතින් ඒකෙදී මමයා පුරුදු හිත මමයා කියනවා මට අඩුපාඩු ටික නැහැ. මට අඩුපාඩු ටික දීපන් කියලා. බුදුරජාණන්සේ කරන්නේ අඩුපාඩු කඩන එකම තමයි. ඉතින් මෙතෙන්දී අඩුපාඩු කඩලා පෙන්නනවා නැවත මම ඒක ඇති කරගන්න ඕන නම් චේතනාවක් ඉස්සරහට එන්න ඕනේ. බුදුරජාණන් කියන චේතනාවක් එන්න දෙන්න එපා. කර්මයක් රැස් වෙන්න දෙන්න එපා. එහෙම නැත්නම් හිතලා කරන මොනවාක්වත් කරන්නේ නැතුව ওই தත්ත්ව දිකට පවත්වාගෙන යන්න ඒ தത്വෙදී ඒ අතරමැදි தത്വෙදී හිත සමතුලනේ වුණොත් සන්තුෂ්ටි භාවයටපත් වුණොත් එයාට තමයි නිවනට යන්න පුළුවන්. මේ தത്വෙදී සැක කරනවා නම් ආපහු වැටෙන්නේ පුරුදු පංචේන්ද්‍රයන් සහ ඉන්ද්‍රිය ගෝචර தത്വෙට. එතෙන් යන තමයි මම උත්සාහ කරන්නේ. මාන්නේ උත්සාහ කරන්නේ, තණ්හා උත්සාහ කරන්නේ. ඒ නිසා අපි මෙතෙන් ඇවිල්ලා ඒ තණ්හා මාන දිට්ඨිය වල තියෙන විසමරලා අඬු කඩලා පෙන්නලා දෙනවා අපේ මේ ඉස්සරහට යන්න සූදානමක් කැපවීමක් කාය ජීවිත নিরপেক্ষ කිරීම කාය ජීවිත කියන එකෙන් අදහස් කරන්නේ සක්කාය දිට්ඨියේ තියෙන නපුර දැනගෙන ඉදිරියට යන්න ලෑස්තිද කියලා. ඒ නිසා මේක අභියෝගතා පරීක්ෂණයක් වගේ. ඒක නිසා ඔහේ බලන්න සිටනවා කියන එක ඔහේ හිටි. ඒකෙන් අදහස් කරන්නේ මම නික්කමෙක් කරනවා. ඉන්නවා හිටියට යාට අඬබඬු නැහැ ඉතින් ඒ ඉන්න ටික හරි කියනවා ඕකෙන් ඇති වැඩන්නේ අපි ආපහු යංක රූප බලන්න ආපහු යංක සද්ද අහන්න ගන්ධ රස බලන්න කියලා අර ධන තැන්නේ අදින්න හදනවා ඉතින් ඒ නිසා මේක මේ අභියෝගතා පරීක්ෂණයක් මේකට සුතමේ ඥානෙ තියෙන කෙනා බේරෙනවා කලින් මේ වැරද්ද කරලා යන්න ඉස්සරහට යන්න ඕන කියලා ලෑස්තිලා යන එකනා බේරෙනවා අනිත් කෙනා හිතනවා දැන් අයි තිබුණටත් වැඩිය අනතුරුදායක තත්ත්වයක් තියෙන්නේ තිබුණටත් වැඩිය අසා මේ මේ පදනමක්යි තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දන්නේ කාට වැඩිය හොඳයි නොදන්නේ කාට වැඩිය හොඳයි දන්නේ කා කියලා වගේ ආපවර පුරුදු ඉන්ද්‍රිය ප්‍රතිපද ඥාණයට වැටෙනවා. ඉතින් ඒ වගේ අපි සංසාරේ මෙතෙන්ද ගිහිල්ලා ආපහු ආපු වාර කිලෝරක් නැහැ. එතෙන් යන්න ඉස්සරහට මේ අර නියම දෘෂ්ටිය නැහැ. නියම යෝනිසමනසිකාරය නැහැ. මේ ඒ සම්දිස්ථාණ්ඩ යනවා හැමදාම ප්‍රගති පරීක්ෂණයෙන් පරදිනවා. ප්‍රගති පරීක්ෂණේ ඒකට යන්න භාවනාව ඕනේ නැහැ. ඒකට ඕන කරන්නේ තියෙන දෘෂ්ටිය පිළිබඳ මේව නැත්තම් මේ යහ දැක්මක් විතරයි. ඒ නිසා එතෙන් ගිහිල්ලා ආපහු එන එක මගේ වචනෙන් කියන්නේ හොදෝද මඩේ දෙමිල්ලක් කරන්න. ආපහු යනවා ආපහු වැටෙනවා. ආපහු යනවා ආපහු වෙනවා කිය ඒක එහා පැත්තට පයින්න වෙලාවේ සංසාරෙට මේක සැරේ වෙන්නේ. ඒක අහම්බයක් සිද්ධ වෙන එක ඉලෙක්ට්‍රික් වෙන්නේ. ගියාට පස්සේ තමයි තේරෙන්නේ අපි මෙතෙක් කල් එතෙන් ගිහිල්ලා ආපහු ආවා. අද එහා පැත්තට යනවා. ඒ නිසා මේ භාවනාවත් ඕනේ, සුතමේ ඥානයත් ඕනේ, කලබුරුද්දත් ඕනේ, ලෑස්තිලා යන එකත් ඕනේ. අර ඔක්කොම එකතු වෙච්ච ලාක තමයි නොසලී අර වීරත්වයක් ඇති කරගෙන මේ අඩපණ වෙලා තියෙන දුර්වල වෙලා තියෙන කෙලෙස් ඒක මේ සතිය අඩපීම වීමක් අඩපණ වීමක්වත් සමාධිය අඩපණ වීමක්වත් පරාජයක්වත් නෙවෙයි සරුවචන් ආංශිකේ ධර්මයේ සජීවී බවට ලකුණක් අපි වෙලාවේ ධර්මයේ පැත්ත ගන්නවද මායාවේ පැත්ත ගන්නවද කියලා කත්තොත් අපි ගන්නෙ මායාවේ පැත්ත. ආපහු ගිහිල්ලා අර දන්න ඉන්ද්‍රිය බද්ධ පැත්තට අදින එක තමයි තියෙන්නේ. ඉතින් ඒකට දොස් කියන්නත් බෑ. මොකද අපි දන්නේ එච්චරයි. අලුත් ශේෂ්ත්‍රය අපිට උරු නැති නිසා අපි මේ නොදන්න දීගට වැඩිය පරණ පුරුදු කණවැන්දුම හොඳයි කියලා කණවැන්දුමට යනවා. මතක තියාගන්න කණවැන්දුම වෙලා තින්නේ දීගයක් වෙලා ඇරිලා. නැත්තම් කන වැන්දු වෙන්නත් බෑනේ. ඉවර කරන්න ඉස්සෙල්ලා මට කියන්න තියෙන්නේ මේක සඳහායි අපි කමඨාන් සුද්ධ කරන්නේ මේක සඳහායි ධර්ම සාකච්ඡා කරන්නේ අන්නේ ධර්මතාවයේ තේරුම් ගන්න මේ බුද්ධ මේ ප්‍රතිපදාවේ දක්ෂකම සාරබම තේරුම් අරගෙන එතනදී ඒ தത്വේට මොනවාක්වත් කරන්න නැතුව හොඳට හුරු කරගන්න උත්සාහ කරනවා. ඒක මගේ හැබෑ නිවහන වගේ මට උරුම තැන මේකයි කියලා කිසිම චේතනාවක් මෙහෙවීමක් නැතුව ඒක වශී කරගන්නවා කියලා කියනවා. සිද්ධි කරගන්නවා කියලා කියනවා. ඉංග්‍රීසියෙන් කරන සීසනින් කියලා. ඒ සීසනින් හරහා තමයි අපි ඉදිරියට යන්න ගැම්ම ගන්නේ.